ලෝකයේ ප්‍රියමනාප වූ යම් දෙයක් ඇද්ද මිහිරි ස්වરૂපෙන් පවතින යම් දෙයක් ඇද්ද එතන පවතින තණ්හාවය දුරු එතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ පින්වත් මහණෙනි මේ ඇසවනායි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි මෙතන පවතින තණ්හාවය දුර්වියන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ පින්වත් මහණෙනි කනහානාසයද දිවහා කයද සිත වනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප වූ මිහිරිස රූපයෙන් පවතින දෙයකි මෙතන පවතින තණ්හාවය දුරු යන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ එමින්ම පින්වත් මහණෙනි රූප හා ශබ්දද ගඳ සුවඳ හා රසද පහසමින්ම සිතට දැනෙන ආදයද ප්‍රියමනාපදයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි මෙතන පවතින තණ්හාවය දුරු වී යන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ එමින්ම පින්වත් මහණෙනි ඇසෙහි මෙන්ම කනෙහිද නාසයෙහිද දිවෙහිද කයෙහිද සිතෙහිද හටගන්නා වූ මේ සිත වනාහි මිහිරිදයකි ප්‍රියමනාප දෙයකි මෙතන පවතින තණ්හාවය දුරු වී යන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ පින්වත් මහණෙනි එමෙන්ම අසමුල් කොට හටගන්නා වූ විඳීම්ද කනමුල් කොට නාසය මුල් කොට දිව මුල් කොට කය මුල් කොටද සිත මුල් කොටද හටගන්නා වූ පිඳීම් වනාහි ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි මෙතන පවතින තණ්හාවය දුරු යන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ රූප හඳුනා ගැනීම ශබ්ද හඳුනා ගැනීම ගන්ධ සුවඳ හා රසයද පහස හා සිතනදී හඳුනා ගැනීමද ප්‍රියමනාප දෙයකි මිහිරි ස්වરૂපයෙන් පවතින දෙයකි මෙතන පවතින තණ්හාවය දුරු යන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ රූප ගැන චේතනා ඇතිවීමද ශබ්ද ගැන චේතනා ඇතිවීමද ගඳ සුවඳ හා රස ගැනද චේතනා ඇතිවීමද පහස හා සිතට සිතෙන දේ ගැන චේතනා ඇතිවීමද ලෝකයේ පවතින ප්‍රියමනාපදයකි මිහිරි සරූපයෙන් පවතින දෙයකි මෙතන පවතින තණ්හාවය දුරුවී යන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී රූප කෙරෙහි ආසා ඇතිවීමද ශබ්ද කෙරෙහිද ගඳ සුවඳ හා රස කෙරෙහිද පහස මෙන්ම සිතට සිතෙන දේ කෙරෙහිද ආශාව ඇති වෙයිද එවනාහි ලෝකයේ පවතින ප්‍රියමනාපදයකි මිහිරි සරූපයෙන් පවතින දෙයකි මෙතන පවතින තණ්හාවය දුරුවියන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වියන්නේ රූප ගැන යලි යලිත් සිතමින් සිටීම ශබ්දහා ගන්ධ සුවඳ ගැනද රසහා පහස ගැනද සිතට සිතෙන දේ ගැනද යලි යලිත් සිතමින් සිටීම ලෝකයේ පවතින ප්‍රියමනාප දෙයකි මිරිස රූපයෙන් පවතින දෙයකි පින්වත් මහණෙනි මෙතන පවතින තණ්හාය දුර්වියන්නේ මෙතන පවතින තණ්හාවය නිරුද්ධ වී යන්නේ පින්වත් මහණෙනි මේ වනාහි ප්‍රත්‍යක්ෂ කල යුතු දුකින් නිදහස් වීමේ ආර්ය සත්‍යයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි පුරුදු පුහුණු කල යුතුය දුකින් නිදහස් වීම පිණිස පවතින වැඩපිළිවෙල නම් වූ ආර්ය සත්‍යය කුමක්ද පින්වත් මහණෙනි එවනාහි අංග අටකින් යුතුය මේ ආර්ය මාර්ගයයි එනම් ජීවිතයේ අවබෝධය පිණිස පවතින යථාර්ථය වටහා ගැනීමද ඒ අනුව ඇති වූ යහපත් කල්පනාවද යහපත් ලෙස කතාබස් කිරීමද යහපත් ලෙස කටයුතු කිරීමද යහපත් ලෙස ජීවිතය ගත කිරීමද සතර සතිපට්ඨානය තුල වීරිය පැවැත්වීමද සිහිනුවන පැවැත්වීමද සතර සතිපට්ඨානය තුලම සමාධිය පැවැත්වීමද යන මෙයයි පින්වත් මහණෙනි ජීවිතයේ අවබෝධය පිණිස පවතින්නා වූ යථාර්ථය වටා ගැනීමේ සම්මාදිට්ඨිය කුමක්ද පින්වත් මහණෙනි දුක නම් වූ යථාර්ථය පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් වේද දුක හට ගැනීමේ යථාර්ථය පිළිබඳ යම් ආකාර වූ අවබෝධයක් වේද දුකින් නිදහස් වීමේ යථාර්ථය පිළිබඳව යම් ආකාර වූ අවබෝධයක් වේද දුකින් නිදහස් වීමේ මාර්ගයේ යථාර්ථය පිළිබඳව යම්මාකාර වූ අවබෝධයක් වේද පින්වත් මහණෙනි මෙවනාහි සම්මාදිට්ඨියයි පවසනු ලැබේ පින්වත් මහණෙනි යථාර්ථාවබෝධය පිණිස පවතිනා වූ යහපත් කල්පනාව යනු කුමක්ද දුකින් නිදහස් වීම පිළිබඳ කල්පනා කිරීමද මෛත්‍රියෙන් යුතුව කල්පනා කිරීමද හිංසාවෙන් යුතුව කල්පනා කිරීම යන මෙයයි පින්වත් මහණෙනි යහපත් ලෙස කතාබස් කිරීම යනු කුමක්ද බොරුවෙන් වෙන්වීමද කේලාම් කීමෙන් වෙන්වීමද නපුරු වචනවලින් වෙන්වීමද හිස් කතා බහින් වෙන්වීමද යන මෙයයි පින්වත් මහණෙනි යථාර්ථාවබෝධයට පවතිනා වූ යහපත් ලෙස කටයුතු කිරීම යනු කුමක්ද මිනිසුන් ඇතුළු සියලු ප්‍රාණීන්ගේ ජීවිතවලට හානි කිරීමෙන් වැළකීමද අනුන් සතු දේ සොරකම් කිරීමෙන් වැළකීමද අයථා කාම සේවනයෙන්ද වැළකීම යන මෙයයි පින්වත් මහණෙනි යහපත් ලෙස ජීවිතය ගත කිරීම යනු කුමක්ද පින්වත් මහණෙනි මෙහිලා තථාගත ශ්‍රාවකයා වැරදි ජීවිතය බැහැර කරයි යහපත් වූ සාධාරණ වූ සමකාමී ජීවිතය පවත්වන්නේ වෙයි පින්වත් මහණෙනි සතර සතිපට්ඨානය තුල වීරිය පැවැත්වීම යනු කුමක්ද පින්වත් මහණෙනි තමා තුල හට නොගත් අකුසල ධර්මයන් හට නොගැනීම පිණිසද තමා තුල හටගෙන තිබෙන ලාමක අකුසලයන් දුරු කිරීම පිණිසද තමා තුල හට නොගත් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසද තමා තුල ඇති කරගෙන තිබෙන උතුම් ගුණ ධර්මයන් භාවනා වශයෙන් වැඩි දියුණු කර ගැනීම පිණිසද සතිපට්ඨානය තුල පවත්වන්නා වූ යම් වීරියක් වේද එයයි පින්වත් මහණෙනි සතිපට්ඨානය තුල සිහිනුවන පැවැත්වීම යනු කුමක්ද පින්වත් මහණෙනි ජීවිතය නම් ලෝකයේ ලෝභයද දුම්නසද බහැර කොට බලවත් උත්සාහකින් යුතුව වටහා ගැනීමේ නුවණින් යුතුව කෙලස්තවන වීරියෙන් යුතුව මනා අවධානයෙන් යුතුව කය පිළිබඳවද විඳීම් පිළිබඳවද සිත පිළිබඳවද ජීවිතය පිළිබඳවද අවබෝධයෙන්ම සිත පිහිටුවාගෙන වාසය කරයි පින්වත් මහානෙනි සතර සතිපට්ඨානය තුල සමාධිය පැවැත්වීම යනු කුමක්ද පින්වත් මහානෙනි මෙකරුණෙහිලා තථාගත ශ්‍රාවකයා කාමයෙන් වෙන්ව අකුසලයෙන් වෙන්ව මනා කල්පනාවෙන් යුතුව විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප පවතින පළමුවන ධානයටද පැමිණ වාසය කරයි සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප බලවත් වූ දෙවන ධානයටද ප්‍රීතිය කෙරෙහි නොඇලී උපේක්ෂාවෙන් යුතුව සිහිනුවනින් යුතුව සැපසේ සිටින තුන්වන ධානයටද සැප දුක හැර දමා පාරිසුද්ධ ලෙස සීනුවන පිහිටුවාගෙන උපේක්ෂාව බලවත් වූ සිවන ධානයටද පැමිණ වාසය කරයි පින්වත් මහණෙනි මෙවනාහි දුකින් නිදහස් වීමේ වැඩපිළිවෙල නම් වූ ආර්ය සත්‍යයයි පවසනු ලැබේ පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තමාගේ අයි සලකන ජීවිතය පිළිබඳවද අනුන්ගේ අයි සලකන ජීවිතය පිළිබඳවද තමාගේ හා අනුන්ගේ යන ජීවිතය පිළිබඳව අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි ජීවිතය හටගන්නා වූ ආකාරයද නැසෙන්නා වූ ආකාරයද හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි নিরතුරුවම වෙනස් වන ජීවිතයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය ඒවනාහි ඔහුහට තවදුරටත් අවබෝධඥානය දියුණුවීම පිණිසද සිහිනුවන බලවත්වීම පිණිසද උපකාරී වෙයි ජීවිතය නම් වූ ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කර නොගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ජීවිතය පිළිබඳව අවබෝධයෙන්ම දකිමින් ධම්මානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරන්නේ පින්වත් මහණෙනි යම් කෙනෙක් වනාහි මේ සතර සතිපට්ඨානයන් මේ ආකාරයෙන්ම සත්වසරක් හෝ පුරුදු පුහුණු කරන්නේ නම් මේ ජීවිතයේදීම උතුම් වූ අරහත්වය හෝ අනාගාමි බව හෝ ලබා ගැනීමට කැමති විය යුත්තේය ඉදින් පින්වත් මහණෙනි යම් කෙනෙක් වනාහි අඩු ගණනේ සය වසරක් හෝ පස් වසරක් හෝ සිව් වසරක් හෝ දෙවසරක් හෝ එක වසරක් හෝ අඩු ගණනේ සත් මාසක් හෝ තුන් මාසක් හෝ මාසයක් හෝ අඩුගණනේ සද්දවසක් හෝ සතර සතිපට්ඨානයන් මේ ආකාරයෙන් පුරුදු පුහුණු කරන්නේ නම් ඔහුට වනාහි මේ ජීවිතයේදීම උතුම් වූ අරහත්වය හෝ අනාගාමි බව හෝ ලබා ගැනීමට කැමති විය යුත්තේ පින්වත් මහණෙනි මෙවනාහි ලෝකයේ තිබෙන එකම විමුක්ති මාර්ගයයි පාරිසුද්ධ වූ ජීවිතයක් ලබා ගැනීම පිණිසද හඬන වැළපෙන ජීවිතයෙන් නිදහස් වීම පිණිසද දුක් දුම්නස් වලින් නිදාස්වීම පිණිසද සදාකාලික ශාන්තිය වූ අමා මහ නිවනට පත්වීම පිණිසද පවතිනා වූ මේ සතර සතිපට්ඨානය එකම විමුක්ති මාර්ගයයි පින්වත් මහණෙනි මෙපමණ විස්තර පවසන ලද්දේ එම විමුක්ති මාර්ගය උදෙසාය පරම පූජනීය වූ භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනය මේ ආකාරයෙන් වදාළසේක එයට සවන් දුන් ඒ පින්වත් භික්ෂුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙම අමා නිවන් මඟ සාදුනාදනං වමින් ඊතා සතුටින් පිළිගත්තාහුය සාදු සාදු සා භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේ